ගමක් ගමක් ගානේ පන්සලක් පන්සලක් ගානේ ගෙයක් ගෙයක් ගානේ දිස්ත්‍රික්කයක් දිස්ත්‍රික්කයක් ගානේ හම්බෙන මිනිස්සෙක් මිනිස්සෙක් ගානේ මේ තියෙන අනතුර අපි නැවත මිනිස්සු අතරට ගෙනියනවා. ගෙනියනවා පමණක් නෙවෙයි මේක ජයග්‍රහණයෙන් කෙලවර කරනවා. මේ මේ නාඩගම් වලට මේ පාලකයෝ කකුල් දෙක වෙවුලුවට මම හිතන්නේ අපිව එහෙම ලේසියෙන් රවට්ටන්න ඒගොල්ලන්ට අපි ඉඩක් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා හලාල් විරෝධය අපි ගෙන ආ යුතුයි. මොකද ඊයේ ඔවුන් මුදා හැරපු ලේඛනය අනුව බලපුවහම පේනවා ඒත් ඒත් ඒකමයි division for the halal certification. අරකේ උඩ ඕල් සිලොන් ජමේ තුලුලමා කියලා උඩ ලියලා අර අර කෑල්ල යටින් ලියන. කාවද මේ රවට්ටන්නේ? මට මතක විදිහට එක පුවත් පොත්පතක විතරයි මම ඒක දැක්කේ. පිටු කාලක් විතර දාලා තිබුණා මේ හලාල් සම්බන්ධයෙන් අදහස් එවන්න කියලා. අපි ඒක දැක්ක ගමන් තමයි අපි හලාල් විරෝධය පටන් ගන්නවයි නැවත කියලා මහනුවරට රියපැලපාලියක් ගියේ. දැන් ඒක ඉක්මවල දැන් ඔන්න ඊයේ තව නාඩගමක් පටන් ගත්තා.